නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත් චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං තී සද්ධාවන්ත පින්නතුනි අද නීතිඥ චන්ද්‍රිකා සමරකෝන් මහත්මිය එම මහත්මා දරුවන් ඇතුළු මේ පින්වත් හැම දෙනාම එකතු වෙලා මේ බඳු විශේෂ පින්කමක් සිද්ධ කරන්නට අදහස් කළේ චන්ද්‍රිකා සමරකෝන් නීතිඥ මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙන එතුමියට ආශිර්වාද කරන්නටත් එවැගේම තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේට ඇතුළු සෑම දිනාටම නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නටත් තවත් අවශේෂ පරමාර්ථ කිහිපයක් මූලික කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නට අදහස් කළේ කෙනෙකුගේ ජන්මදිනය විශේෂ කරුණු කිහිපයක් නිසා එය නැවත නැවත සිහි කිරීම වැදගත් වෙනවා. මේ manussාත්ම භාවයට අපි පැමුණුණු දිනය දිගු කලක් කරන ලද කුසල බලයෙන් ප්‍රාර්ථනා බලයෙන් ලැබුණු මේ දුර්ලභ අවස්ථාව නැවත නැවත සිහිපත් කිරීමෙන් ලැබූ manussත්වයේ අර්ථවත් කරගන්නට නොඇඩූ කුසල් දහම් වඩන්නට මෙතෙක් ජීවිතයේ යම් යම් දුබලතාවයන් අඩුපාඩු තිබුණා නම් ඒවා සකස් කරගන්නට ඒ වගේම ආයු කාලයේ ටිකෙන් ටික ගෙවි ගෙවි අපි ජීවිතයේ අවසාන කාල වකවානුවට ලං වෙනවයි කියන කාරණේ සිහිපත් කරගෙන පරලොව පිළිබඳව හැඟීමකින් කටයුතු කරන්නට අපට ජන්මදිනය සිහිපත් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ලැබූ manussාත්ම භාවයේ තුල මිනිස්සෙක් හැටියට කරගන්නට පුළුවන් ප්‍රධානම කටයුත්ත තමයි පාරමිතා සම්පාදනය කරමින් මනස දියුණු කරන එක. දෙව්ලොව හෝ අන්‍ය ලෝකයක හෝ ඉපදුනත් කවරාකාරයේ සැපයක් භුක්ති විඳත් ඒ හැම ආත්ම භාවයකම පාරමිතා වඩන්නට මනස දියුණු කරන්නට ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ලැබෙන වටිනාම අවස්ථාව තමයි මේ මනුස්සාත්ම භාවය. ඒ නිසා මේ මනුස්සාත්ම භාවය ලබාගෙන වසර 57ක් පිරීම නිමිති කරගෙන 58 වැනි ජන්මදිනයේට ආශිර්වාද කිරීමේ අපේක්ෂාව ඇති කරගෙනයි චන්ද්‍රිකා සමරකෝන් මහත්මිය එවැගේම එම මහත්මා මේ ආදරණීය මෑණියන් වහන්සේ දූදරුවන් හැම දෙනාම සම්බන්ධ කරගෙන මෙබඳු පින්කමක් සිද්ධ කරන්නට අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ දීගලම්බික කියන නගරයේහි වැඩ වාසය කරන අවස්ථාවක ඒ දීගලම්බික කියන ගමෙහි එහෙම නැත්නම් ඒ නගරයේහි බ්‍රාහ්මණයෝ වැඩි ප්‍රමාණයක් ජීවත් වුනේ මේ බ්‍රාහ්මණයන් අතර මිත්‍ර බමුණන් දෙදෙනෙක් ඔවුන් කතා බහ කරගෙන මේ ගිහි ජීවිතය බොහොම කම්කටොළු සහිතයි ඒ නිසා අපි පැවිද්දට පැමිණෙමුයි කියලා ඒ අය තාපස පැවිද්දෙන් පැවිදි වෙලා කලක් තවුස්දම් වඩන්නට තවුස්දම් රකින්නට උත්සාහ කළා. දෙදෙනාම වසර 48ක් මුළුල්ලේම තවුස්දම් පිරුවා. බුදුදහමට අනුකූල වූ පැවිද්දක් නොවේ. එදා බ්‍රාහ්මණ සමාජයේ විසින් පිළිගත් ආකාරයේ යම්කිසි ශ්‍රමණ ජීවිතයක්, තවුස් ජීවිතයක් ඒ අය ගත කළා. වසර 48ක් මුළුල්ලේ තවුස්දම් පුරලා එක් තාපසේක් කල්පනා කරනවා මෙහෙම තවුස්දම් පිරුවොත් අපේ කුල પરම්පරාව අහෝසි වෙලා නැත්තටම නැති වෙලා යනවා. අපේ පරපුර පවත්වන්නට ඉන්නේ මම විතරයි. ඒ නිසා මම දිගටම මේ තවුස්දම් තුල නිරත වෙලා හිටියොත් પરම්පරාව එතනින් අහෝසි වෙනවා. ඒ නිසා પરම්පරාව පැවැත්වීමත් අවශ්‍යයි. ඒ නිසා මම නැවත ගිහි භාවයටපත් වෙලා අඹදරුවන් පෝෂණය කරන්නට කටයුතු යොදාගත යුතුයි කියලා කල්පනා කරලා Tamanගේ මිත්‍ර තවුසාට කිව්වා මම නම් තවුස් දම අතහැරලා නැවත ගිහි භාවයට පැමිණෙනවා මේ විදිහෙන් කල්පනා කරලා ඒ තාපස ප්‍රවෘජ්ජාව අතහැරලා නැවත විවාහ වෙලා කලක් යද්දී ඒ තනත්තාට පුතෙක් ලැබුණා දරුවෙක් ලැබුණා මේ දරුවා පෝෂණය කරමින් සතුටින් මේ අය දිවිගෙවන අතර අර මිත්‍ර තාපසතුමා දිනක් මේ නගරයට පැමිණියා. ඒ පැමුණුණු මොහොතේ අර මිත්‍රයා කල්පනා කරනවා කාලයක් තිස්සේ අපි දෙදෙනා එකට තවුස්දම් රැක්කා. දැන් මට මේ කුඩා දරුවෙක් ඉන්නෝ මට බිරිඳක් ඉන්නෝ ඒ නිසා මේ බිරිඳත් දරුවත් සමග ගිහිල්ලා මිත්‍ර තාපසතුමා මුණ ගැහෙන්නට ඕනේ කියලා බිරිඳත් දරුවත් අරගෙන තවුස්තුමා මුණ ගැහෙන්නට පැමිණියා. පැමිණිලා දරුවා බිරිඳ අතට දීලා තාපසතුමාට নমස්කාර කළා සුඛී දීඝායුකෝ භව කියලා ආශිර්වාද කළා. කියන්නේ සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කළා. ඊට පස්සේ බිරිඳ දරුවව ස්වාමියාටට දීලා බිරිඳත් নমස්කාර කළා බිරිඳටත් එසේම ආශිර්වාද කළා සුඛී දීඝායුකෝ භව සුවපත් වේවා දිගු කල් ජීවත් වේවා කියලා. පස්සේ අර දරුවාවත් කුඩා කාලේ ඉඳලා සදහැවත් මව්පියෝ පුංචි කාලේ ඉඳලා දරුවොත් භික්ෂූන් වහන්සේලාට ශ්‍රමණයින්ට බුදුහාමුදුරුවන්ට වන්දනා කරවන්නට උත්සාහ කරනවා. මේ දෙදෙනා Tamanගේ කුඩා දරුවා අර තාපසතුමා ඉදිරියේ තබලා নমස්කාර කරන්නට සැලැස්සුවා. තාපසතුමා නිහඬ වුණා. පස්සේ අර යහලුවා මිත්‍රයා අහනවා අර බ්‍රාහ්මණයා අහනවා ස්වාමීනි මම වන්දනා කළාම දීර්ඝායුෂ ලැබෙන්න කියලා ආශිර්වාද කළා. බිරිඳ වන්දනා කළාම දීර්ඝායුෂ ලැබෙන්න කියලා ආශිර්වාද කළා. මේ දරුවා নমස්කාර කළාම ඇයි ඔබ වහන්සේ නිහඬ වුනේ කියලා විමසුවා. එතෙන්දී තවුස්තුමා ප්‍රකාශ කරනවා මේ දරුවාට වැඩි කාලයක් ආයුෂ නැහැ. ඒ නිසා දීඝායුකෝ භව කියලා ආශිර්වාද කළාට පළක් නැහැ. ඉතින් නොවන දෙයක් කියලා ආශිර්වාද කිරීම තේරුමක් නැති නිසායි නිහඬ වුනේ කියලා කිව්වා. පස්සේ අර මිත්‍ර බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි මේ දරුවා ඒ අකල් මරණයෙන් විනාශයෙන් වළක්වා ගන්නට ක්‍රමයක් නැද්ද? පස්සේ කියනවා එහෙම ක්‍රමයක් ඇති මම නම් දන්නේ නැහැ. පස්සේ මේ තනත් අහනවා ස්වාමීනි ඒක දන්නා කෙනෙක් කවුරු හරි ඉන්නවද? ඔබට ඒක දැනගන්නට ඕන නම් ශාක්‍ය කුලයෙන් පැවිදි වුණු ශ්‍රමණ භවත් ගෞතමීන් ඉන්නවා. එතනට ගිහිල්ලා කැමතිනම් දැනගන්න. පස්සේ අර බ්‍රාහ්මණයා කියනවා ඉතින් ඒතනත්තා අපේ ආගමට අනුකූල කෙනෙක් නොවේ ඉන්නේ. අන්නේ පැවිද්දෙක්නේ. ඉතින් එතනට ගියන් පස්සේ අපේ බ්‍රාහ්මණ දහමට ඒක ගැලපෙන්නේ නැහැ නේද? එතෙන්දී අර තවුස්තුමා කියනවා තමන්ට ගැළපෙන නොගැළපෙන බව බලනවද නැත්නම් දරුවාගේ ජීවිතේ රැක ගන්නවද කියලා මෙතෙන්දි තීරණය කරන්න ඕන. ඒ නිසා දරුවාගේ දිවි රැක ගන්න ඕන නම් ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත යන්න. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟට යන්න කියලා. පස්සේ මේ තැනත්තා දරුවත් අරගෙන බිරිඳත් අරගෙන බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නට ගියා. ගිහිල්ලා අර පෙරසේම තමන් වන්දනා කළා බුදුහාමුදුරුවෝ සුඛී දීඝායුකෝ භව කියලා ආශිර්වාද කළා. බිරිඳ නමස්කාර කළා බිරිඳටත් ඒ විදිහට ආශිර්වාද කළා. දරුවා වන්දනා කරෙව්වහම බුදුහාමුදුරුවොත් නිහඬ වුණා. ඊට පස්සේ එතනදිත් මේ බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි ඇයිද මේ දරුවා වන්දනා කරනකොට ඔබ වහන්සේ නිහඬ වුනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ දරුවාට වැඩි කලක් ආයුෂ නැහැ. ඒ නිසායි ඒ ආශිර්වාදයේ නිෂ්ඵල නිසා එසේ නිහඬ වුනේ. පස්සේ අහනවා ස්වාමීනි මේ දරුවාට දීර්ඝායුෂ සලස්වා දෙන්නට මේ අකල් මරණයෙන් වළක්වා ගන්නට ක්‍රමයක් නැතිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රමයක් තියෙනවා. කුමක්ද ක්‍රමය? ඔබේ නිවස ඉදිරිපිට මණ්ඩපයක් තනලා එහි පුටු 8ක් 16ක් තැන්පත් කරලා මාගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා වැඩමවාගෙන ගිහිල්ලා දින හතක් මුළුල්ලේ මේ දරුවා එහි රඳවලා පිරිත් දේශනා කරන්න. ඒ පිරිත් දේශනා කරලා නිමා වෙද්දී මේ දරුවාගේ ජීවිතය සුරක්ෂිත වේවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පස්සේ මේ තනත්තා කියනවා ස්වාමීනි මට මණ්ඩපේ තනන්නත් පුළුවන්. අනුත් අනිකුත් අඩු වැඩිය සලසන්නත් පුළුවන්. උපස්ථාන කරන්නත් පුළුවන්. නමුත් කොහොමද ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ වැඩමවගන්නේ? පස්සේ බුදුහාමුදුරුව පිළිතුරු දෙනවා ඒ ගැන කරදර වෙන්න ඕනේ ඔබ අවශ්‍ය දේවල් සකසලා මට කියන්න මම භික්ෂුන් වහන්සේලා එවන්න මේ තාපස මේ බ්‍රාහ්මණයා Tamanගේ නිවස ඉදිරිපිට අලංකාර මණ්ඩපයක් තනලා එහි භික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්නට ආසන පනවලා මේ දරුවා තියන්නට පීටිකාවක් හදලා එහි දරුවා තැන්පත් කරලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා ස්වාමීනි කටයුතු සම්පාදනය වෙලා තියෙනවා මට භික්ෂුන් වහන්සේලා වැඩමවලා දෙන්නට කියලා. භික්ෂුන් වහන්සේලා වැඩම කරලා දින 7ක් මුළුල්ලේම අඛණ්ඩවම පිරිත් සජ්ජායනා කළා අර දරුවාට ආශිර්වාදයේ පිණිස. හත්වන දිනේ තථාගතයන් වහන්සේත් වැඩම කළා. වැඩම කරලා ඒ දරුවාට සෙත් පිනිස ආශිර්වාද කළා. මේ පිරිත් ධර්මයේ දේශනා කළා. පසු දින අලුයම් කාලය වෙනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කරලා පිරිත් දේශනා කරන මේ වටිනා අවස්ථාවට මහේ ශාක්‍ය දිව්‍ය බ්‍රහ්මයන් එතනට රාශි වුණා. මේ අවස්ථාව වෙනකොට වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයාට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි බැලවෙහෙරකම් කරපු එක්තරා යක්ෂයෙක් මේ දරුවාව Tamanට බිලිගන්නට එහෙම නැත්නම් අනුභව කරන්නට ජීවිතක්ෂයට පමුණවන්නට යම්කිසි වරයක් අරගෙන හිටියා ඒ වරය ගත්තු මේ යක්ෂයාත් මෙතනට පැමුණුණා. මොකද Tamanගේ වාරය දැන් මේ අවස්ථාව නිසා. නමුත් බොහෝ දිව්‍ය බ්‍රහ්මයන් පැමුණුණු මහේසාක්‍ය දෙවි දේවතාවුන් පැමුණුණු මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නයත් වැඩ සිටින මේ අවස්ථාවේ අර මහේසාක්‍ය දිව්‍ය බ්‍රහ්මයන් වඩා සමීප වෙනකොට අල්පේසාක්‍ය දෙවියන්ට බොහෝ ඈතට යන්නට සිද්ධ වුණා. පසුබාලා පසුබාලා යොදුන් 12ක් විතර ඈතට ගිහිල්ලා තමයි නවතින්නට සිද්ධ වුනේ. අර මේ දරුවා බිලිගන්නට අනුභව කරන්නට වරයගත්වේ යක්ෂයා මෙතනට පැමුණාට ඒතනත්තා අල්පේශාක්‍ය පුද්ගලයෙක් නිසා ඔහුට ආසන්නයටවත් කිට්ටු වෙන්නට ඉඩක් නැහැ යොදුන් 12ක් ඈතිනුයි නතර වුනේ. අවසානයේ Tamanට ලැබුණු අවස්ථාව ගිලිහි ගියා මේ දරුවාගේ ජීවිතය සුරක්ෂිත වුණා. ඊට පස්සේ පිරිත් දේශනාව නිමාවටපත් කරලා භික්ෂුන් වහන්සේලාට নমස්කාර කරලා නැවත මේ දරුවාව ගෙනවිත් තථාගතයන් වහන්සේට වන්දනා කෙරේවා. එතනදී බුදුරජාණන් වහන්සේ සුඛී දීඝායුකෝ භව කියලා ආශිර්වාද කළා සුවපත් වේවා ඔබ දිගු කල ජීවත් වේවා කියලා. එතනදි මේ බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මගේ දරුවා කොතෙක් කල් ආයු ලබයිද බුදුරජාණන් වහන්සේ දේශනා කළා 120 වසරක් මේ තැනැත්තාට අවශ්‍ය තියෙනවා පස්සේ තැනැත්තා තරුණ වියටපත් වුණාට පස්සේ බුදුදහම ඇසුරු කරන්නට යොමු වුණා තවත් යාළු හිතමිත්‍රාදීන් 500ක් දෙනා පිරිවරාගෙන 500ක් උපාසක පිරිවර සහිතව නිතර නිතර බණ දහම් අසන්නට බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙනවා. භික්ෂුන් වහන්සේලා ඒ තනත්තාව දැකලා දැන් මොහු දීර්ඝායුෂක් ලබාපු නිසා දීඝායු කුමාරයාය. එහෙම නැත්නම් ආයු වඩන කුමාරයාය කියන නමින් ප්‍රකට වුණා. මේ ආයු වඩන කුමාරයා අර 500ක් කුමාරවරුන් සමග උපාසකයින් සමග නිතර විහාරයට පැමිණෙනකොට භික්ෂූන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. හරි ආශ්චර්යයි මේ සද්ධර්මය තථාගතයන් වහන්සේ යෙදූ උපක්‍රමය මේ තනත්තා දින හතෙන් මේ යන්නට තිබුණු එක දැන් 120ක් ආයුෂ ලැබලා මේ දීර්ඝායුෂ ලබන්නට එහෙමනම් යම්කිසි ක්‍රමයක් තියෙනවා. අකල් මරණයට පැමිණෙන්නටම අවශ්‍ය නැහැ. කෙනෙකුට අවශ්‍ය නම් දිවි රැක ගන්නට ක්‍රමයක් තියනවා නේද කියලා කතා බහ කළා. එහෙම කතා බහ කරනකොට බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළා. මහණෙනි මං එන්නට පළමුව කුමක් ගැනද නුඹලා කතා කර කර හිටියේ? ස්වාමීනි අපි මේ කතා උනේ මේ ආයුවඩන කුමාරයා දින හතෙන් මිය යන්නට ඉඳලත් ඒ අන්තරාය වළක්වාගෙන පූර්ණ ආයු කාලයේ භුක්ති විඳා ස්වාමීනි කෙනෙකුගේ ආයුෂ වැඩෙන තවත් ක්‍රම තියෙනවද? පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි කෙනෙකුගේ ආයුෂ වැඩෙන ක්‍රම තියෙනවා. මේ තනත්තා යම්කිසි අන්තරායක් නිසා, අකල් විපතක් නිසා, අකාලයේ පැමුණුණු කාරණයක් නිසායි මොහුගේ ජීවිතය විනාශ වෙන්නට ගියේ. නමුත් මේ තනත්තා ආයුෂ අරගෙන ඇවිත් තිබුණා අවුරුදු 120ක්. ඒ අන්තරාය වැළැක්වූ තැන මොහුට ඒ දීර්ඝායුෂයේ භුක්ති විඳින්නට පුළුවන් වුණා. මහණෙනි කෙනෙකුට ආයු වඩවා ගන්නට ඕන නම් වර්ණය වඩවා ගන්නට ඕන නම් සැපය වඩවා ගන්නට ඕන නම් බලය වඩවා ගන්නට ඕන නම් මෙන්න මේ කාරණේ ඒතනත්තාට උපනිශ්‍රය වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ අපි ඔය මාත්‍රුකා කරපු ගාථා ධර්මයේ දේශනා කළා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචයිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං යම් කිසි කෙනෙක් සිල්වතුන්ට ගුණවතුන්ට නිතර නිතර ගරු කරනවා නම් වන්දනා කරනවා නම් බුහුමන් කරනවා නම් පූජා කරනවා නම් ඒ තනත්තා ඒ සිල්වතුන්ට ගරු කිරීමේ පිදීමේ වැඳීමේ ආනිසංස වශයෙන් කරුණු හතරක් ආනිසංස හතරක් විපාක හතරක් විඳිනවා. ඒ මොනවද? ආයු දීර්ඝාසය ලබනවා. වන්නෝ ශරීර වර්ණය ලබනවා. සුඛං කායික මානසික සැපය ලබනවා. බලං කායික මානසික ශක්තිය ලබනවා. මහණෙනි යමෙක් සිල්වතුන්ට ගුණවතුන්ට වඳිනවා නම් ගරු බුහුමන් කරනවා නම් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් ඒතනත්තා වැඩි වර්ධනය වෙනවා અભිවෘද්ධියට පැමිණෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එhmenan කෙනෙකුට තමන් මේ ලැබූ manussාත්ම භාවය තුල ආයුෂය වඩවා ගන්නට පුළුවන් නම් ඒ එක්තරා භාග්යක්. ඒ එක්තරා ලාභයක්. චන්ද්‍රිකා සමරකෝන් මහත්මිය මේ ලෝකයට මිනිස්සෙක් හැටියට ඉපදිලා වසර 97ක් මේ ලෝකයේ මේ වන විට ජීවත් වෙලා තියෙනවා. තව බොහෝ කාලයක් ඉදිරියට ජීවත් වෙන්නට පුළුවන් නම් ඒ වාග්යක් ඒ වාසනාවක්. මනුස්ස වූ අපි හැම කෙනෙකුටම ඒ ලැබූ මනුස්සාත්ම භාවය දිගු කලක් ජීවත් වෙන්නට ලැබීම ඒකාන්තයෙන් වාසනාවක්. ඒ විදිහට යම්කිසි කෙනෙක් දීර්ඝාසක් ලැබීම වයසින් වෘද්ධියට පැමිණීම අවුරුදු 57ක් කියලා කියන්නේ ජීවිතයේ වෘද්ධ සමයට මැදිවිය ඉක්මවා වෘද්ධ ස්වභාවයට ටිකෙන් ටික ආසන්න වෙමින් පවතිනවා. ඒ ජීවිතයේ වයසින් වෘද්ධ වෙන්නාseම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වයෝවෘද්ධ භාවය අන් අයගේ ගරු බුහුමන් ලබන්නට හේතුවක් වෙනවා. හැබැයි වයෝවෘද්ධ භාවය ගරු බුහුමන් ලබන්නට හේතු වෙන්නේ අවශේෂ කරුණු වලිනුත් වෘද්ධ භාවය තියෙන තියෙන ප්‍රමාණයටයි. අවශේෂ කරුණුයි කියලා සඳහන් කළේ මොනවද? මේ ශාසනයෙහි වෘද්ධ භාවයන් පහක් පිළිබඳව සඳහන් වෙනවා ආශයෙන් වෘද්ධ භාවය සීලෙන් වෘද්ධ භාවය ඒ වගේම ගුණෙන් වෘද්ධ භාවය තපසින් වෘද්ධ භාවය ඥානෙන් හෙවත් ප්‍රඥාවෙන් වෘද්ධ භාවය කෙනෙකුට දිගු කලක් ජීවත් වෙන්නට පුළුවන් නම් ආයු වින්දනය කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තා ආයුෂෙන් වෘද්ධ භාවයටපත් වෙනවා. මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා දවසින් දවස ගත වෙනකොට සතියෙන් සතිය ගත වෙනකොට මාසයෙන් මාසය ගත වෙනකොට වසරින් වසර ගත වෙනකොට ඒතනත්තා ළමා වයසට පැමිණෙනවා කිව්වත් තරුණ වයසට පැමිණෙනවා කිව්වත් මහලු වයසට පැමිණෙනවා කිව්වත් කවර නමකින් හැඳින්නුවත් ඇත්තටම සිද්ධ වෙන්නේ වෘද්ධ භාවයට පත්වීමයි. කිරිබොන කුඩා දරුවා ළමෙක් බවට පත්වෙනවා කියලා කියන්නේ ඒ දරුවාගේ වයස වැඩිලා තරුණයෙක් බවට පත් වෙනවා කියන්නේ ඒ දරුවාගේ වයස වැඩිලා. මැදිවිය කෙනෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ එතනත්තාගේ වයස වැඩිලා. වෘද්ධ කෙනෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒතනත්තාගේ වයස වැඩිලා. එහෙමනම් ඒ ඒ කාලවකවානු කවර නමකින් හැඳින්නුවත් උපන් දවසේ පටන්ම සිද්ධ වෙන්නේ ටිකෙන් ටික ආයුෂය ක්ෂය කරමින් සසරේ ගినాපු පුණ්‍ය බලය ක්ෂය කරමින් අපේ මේ ජීවිතයේ ඉමට ටිකෙන් ටික ආසන්න වීමයි. ඒ ටිකෙන් ටික ජීවිතයේ ආයු කාලය ගත වෙලා යනකොට ඒතනත්තා වයෝ වෘද්ධ භාවයට පැමුණයි කියලා කියනවා. සසරේ කරන ලද පුණ්‍ය පුණ්‍ය ලාභය නිසා කෙනෙකුට දීර්ඝායුෂක් ඇතුව බොහෝ කාලයක් වෘද්ධ භාවයට පැමිණිලා අන් අයගේ උපස්ථාන උපකාර ලැබමින් සුවසේ ජීවත් වෙන්නට එය හේතුවක් වෙනවා. ඒ විදිහට වෘද්ධභාවයට පැමිණෙන තැනැත්තා ඒ වෘද්ධභාවයේ සමගම වයසින් වැඩිහිටි සමගම වයසින් කල්ගත සමගම ජීවිතයේ ටිකෙන් ටික පරිණත භාවයට පැමිණීමත් සමගම මේ කියන ලද අවශේෂ සතරාකාර වෘද්ධියත් ඇති කරගන්නවා නම් ඒ තැනැත්තා සියලු දෙනාගේ වන්දනාවට පූජාවට සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. මොනවද අවශේෂ කරුණු හැටියට අපි සඳහන් කළේ සීල වෘද්ධ භාවය, ගුණ වෘද්ධ භාවය, තප වෘද්ධ භාවය සහ ඥාන වෘද්ධ භාවය. ගිහි කෙනෙකුට වුණත් පැවිද්දෙකුට වුණත් ඒ ජීවිතේ වටිනාකම තියෙන්නේ වයස්ගත වෙන්න වයස්ගත වෙන්න මේ කරුණු හතරෙන් වෘද්ධ භාවයට පැමිණෙන තරමටයි. පින්නතුන් දැකලා ඇති අහලා ඇති ඕනෑ තරම් අත්දැකලා ඇති භික්ෂූන් වහන්සේලා වයස්ගත වෙන්න වයස්ගත වෙන්න බොහෝ දෙනාගේ පූජාවට ලක් වෙනවා. බොහෝ දෙනාගේ වන්දනාවට ලක් වෙනවා. බොහෝ දෙනාගේ බුහුමනට ලක් වෙනවා. හරියට කෞතුක වස්තුවක්සේ බොහෝ දෙනා උන්වහන්සේව සුරක්ෂිත කරන්නට ගරු බුහුමන් පවත්වන්නට උත්සාහ කරනවා. කුමක් නිසාද? උන්වහන්සේ නිකම්ම වයසට ගිහිල්ලා නෙමෙයි සීල වෘද්ධ භාවයෙන් වෘද්ධියටපත් වෙලා, ගුණ වෘද්ධ භාවයෙන් වෘද්ධියටපත් වෙලා, තපෝ වෘද්ධ භාවයෙන් වෘද්ධියටපත් වෙලා, ඥාන වෘද්ධ භාවයෙන් වෘද්ධියටපත් වෙමිනුයි උන්වහන්සේ වය වෘද්ධ භාවයටපත් වෙලා තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැසුණු හිසින් බුහුමන් ලබන්නට අන්න ඒගේ ගරු බුහුමන් ලබන්නට නම් සීලෙන්, ගුණෙන්, තපසෙන්, ප්‍රඥාවෙන් ඒතනත්තා වෘද්ධියට පැමිණිය යුතුයමයි. ඒ නිසයි මම සඳහන් කළේ අපි මේ මනුෂ්‍ය ලෝකයට පැමිණිලා ජන්මදිනය සිහිපත් කිරීම මෙබඳු බොහෝ කරුණු පිළිබඳව අපට සිහිපත් කරන්නට හොඳ අවස්ථාවක් වෙනවා. අපි ජීවිතයේ ටිකෙන් ටික වයෝවෘද්ධ භාවයටපත් වෙනවා. ඒ සමගම සීල භාවයෙන් මම කොතෙක් පරිණත වෙලා තියනවද? ගුණ භාවයෙන් මම කොතෙක් පරිණත වෙලා තියනවද? තපෝ භාවයෙන් මම කොතෙක් පරිණත වෙලා තියනවද? ඥාන භාවයෙන් මම කොතෙක් පරිණත වෙලා තියනවද කියලා සිතා බලන්නට සුදුසු අවස්ථාවක් Tamanගේ ජන්මදිනය. සීල වර්ධභාවයට පැමිණෙනවයි කියලා කියන්නේ කුමක්ද පින්නතුන්? සීලයයි කියලා කියන්නේ කායික වාචසික මානසික සංවරයයි. කායික වාචසික සංවරය සීලයයි කියලා අපි මතු පිටින් හඳුන්වනවා. හැබැයි කය වචන දෙක සංවර කරන්නට පුළුවන් වෙන්නේ මනසත් සංවර වෙන පමණටයි. සීලය කොටස් දෙකකින් යුක්ත වෙනවා. ශික්ෂණය සහ සංවරය කියලා. ශික්ෂණයයි කියලා කියන්නේ මනස තුල දුර්ගුණ පහළ වෙනවා හැබැයි කයින් වචනෙන් ක්‍රියාත්මක කරන්නේ නැතුව බලහත්කාරයෙන් මැඩ පවත්වා ගන්න. මනස සංසුන් වෙලා නැහැ. මනස සංවර වෙලා නැහැ. මනසේ දුර්ගුණ ඉවත් වෙලා නැහැ. නොයෙකුත් පාප ධර්මයන් අසත් ධර්මයන් මනස තුල මතුවෙනවා. නසන්නට හිතෙනවා, වනසන්නට හිතෙනවා, මරන්නට හිතෙනවා, හිංසා කරන්නට හිතෙනවා, සොරා ගන්නට හිතෙනවා, කාමයේහි වරදවා හැසිරෙන්නට හිතෙනවා, රවටන්නට හිතෙනවා. මේ විදිහේ නොයෙක් පාප ධර්මයන් සඳහා මනස නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා. හැබැයි අපි එය ක්‍රියාවෙහි යොදවන්නේ නැහැ. ඒ වචනෙන් හෝ කයින් ක්‍රියාත්මක වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. මම සිල් අරගෙනයි ඉන්නේ. මම පන්සිල් රකින්න කෙනෙක්. මම බෞද්ධයෙක්. මම වැඩිහිටියෙක්. මම අම්මා කෙනෙක්. මම තාත්තා කෙනෙක්. මම භික්ෂුවක්. මේ පව්කම් කළොත් අපාගත වෙන්නට සිද්ධ වෙනවා. දිගු කලක් දුක් විඳින්නට සිද්ධ වෙනවා. මෙසේ කවර හෝ කාරණයක් මුල් කරගෙන අපි එය වචනයෙන් සහ කයින් ක්‍රියාත්මක වෙන්නට නොදී හිර කරගන්නවා. හැබැයි මනස ඇතුලේ පාප ධර්මයේ අසත් ධර්මයේ මතුවෙනවා. ඒකට කියනවා කුමක් කියලාද? ශික්ෂණයයි කියලා. ශිෂ්‍යයා කියලා කියන්නේ හික්මවන තැනැත්තා. ඇයි ඒ තැනැත්තාට ශිෂ්‍යයා කියලා කියන්නේ? මනස ඇතුලෙන් කාරණය තේරුම් අරගෙන හික්මිලා නෙවෙයි ගුරුවරයන් සහ වැඩිහිටියන් විසින් ශික්ෂණයට පමුණුවලා කයින් වචනයෙන් අපරාධ නොකරන තැනට ලෝකයට අනර්ථයක් නොකරන තැනට නීතිය දඬුවම කියන එක තියෙන්නේ ශික්ෂණය සඳහා එතකොට අපි ඕනම කෙනෙක් සිල් රකින්නට පෙළඹිච්ච මුල් අවදියේ කරන්නේ ඇත්තටම සීල සංවරයක් ඇති කිරීම නෙමේ බලහත්කාරයෙන් ශික්ෂණයක් ඇති කරගෙන කය වචන සංවර කර ගැනීමයි. බිය නිසා හරි ලැජ්ජාව නිසා හරි සමාජ සම්මුතීන් නිසා හරි මේ කවර කාරණයක් හෝ පදනම් කරගෙන අපි කයින් වචනයෙන් පව්කම් වෙන්නට නොදී බලහත්කාරයෙන් රකින්නවා හැබැයි මනස තුල පාප ධර්ම මතුවෙනවා මේකේ යම් අනර්ථයක් තියෙනවා. ඒ කුමක්ද? එහෙම හරි රැකෙන එක වටිනවා. ඒ රැකීමෙන් හැබැයි ලොවට යහපතක් වෙනවා, Tamanට යහපතක් වෙන්නේ ඇයි ලොවට යහපතක් වෙන්නේ? අපි නිසා ලෝකෙට හිංසාවක් වෙන්නේ අපි නිසා ලෝකෙට කරදරයක් වෙන්නේ හැබැයි Tamanට යහපතක් වෙලා නැහැ. Tamanගේ මනස දූෂිත වෙලා විනාශ වෙලා කිලුටු මනසින් මිය ගිහිල්ලා మతు භවයේ දුසිල්වත්වමයි උපදින්නට සිද්ධ වෙන්නේ. යම් ඇබ්බැහියක් තියෙන්නට පුළුවන්. යම් හුරුවක් තියෙන්නට පුළුවන්. හැබැයි මානසික සංවරය නැතිනම් ඒ හැබැයි සීල පාරමිතාවක් හැටියට වැඩෙන්නේ නැහැ පින්නතුල. මේ නිසා තමයි සමාජයේ සමහරු අපට කියනවා ඇහෙන්නේ හාමුදුරුවනේ අපේ අම්මා අපේ තාත්තා ඉස්සර හරීම ගුණවත්. හරීම සිල්වත්. නමුත් දැන් මේ ඔත්පල වුණාට පස්සේ ඉස්සර අපේ අම්මා අපේ තාත්තා මස් මාළු කෑවේ නැහැ, බිත්තර කෑවේ නැහැ, උම්මලකඩවත් කෑවේ නැහැ. හරියට ප්‍රතිපත්තිගරුක වුණා. දැන් හාමුදුරනේ ඔත්පොල වුණාට පස්සේ බිත්තරමයි ඉල්ලන්නේ, මස් මාළුමයි ඉල්ලන්නේ, කුණුහරුපමයි කියන්නේ. මේ විදිහට අසංයතව කටයුතු කරනවා. ඇයි මේකට හේතුව? කියලා සමහරු විමසනවා. ඒකට හේතුව තමයි දිගු කලක් මුළුල්ලේ කායික ශක්තිය චිත්ත ශක්තිය තියෙන කාලේ ජවය බලය තියෙන කාලේ ලෝක සම්මුතිය මත පිහිටලා බලහත්කාරයෙන් කය වචනය මෙල්ල කරගෙන තියනවා හැබැයි අවබෝධයෙන් මනස සංවර කරගෙන නැහැ ඉන්ද්‍රිය දුබල වෙනකොට මනසේ තියෙන දුර්ගුණ දෙතුන් ගුණයෙන් මතුවලා යලි එය ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා හරියට අර කාලයක් අපි මැඩ පවත්වාගෙන හිටපු දෙයක් ඉඩ ලැබුණු සැනින් මතුවෙන්නාසේ වතුරේ ඔබාගෙන ඉන්න බෝලයක් හැම මොහොතකම මතු පිටට ඉපිලෙන්නට උත්සාහ කරන්නාසේ අපි ඒකට යොදන බලය වැඩි වෙන වැඩි වෙන තරමට ඒක වේගෙන් ආපසු මතුවෙන්නට තියෙන ඉඩ කඩත් ඒහා සමානවම වැඩි වෙනවා පිළිතුරු අන්න ඒ විදිහට ශික්ෂණයෙන් බලහත්කාරකමින් අපි මඩින්න මඩින්න මනසේ තෙරපීම වැඩි වෙනවා. ඒ නිසා යම් කෙනෙකුට පුළුවන් නම් මේ මනසේ පහළ වෙන අර්බුදය හඳුනාගෙන ඇයි මට අනුන්ට හිංසා කරන්න හිතෙන්නේ? ඇයි මට අනුන්ට පීඩා කරන්න හිතෙන්නේ? ඇයි මට අනුන් සතු දේ ගන්නට හිතෙන්නේ? ඇයි මේ අපරාධයන්ට මගේ මනස පෙළඹෙන්නේ? මෙසේ නුවණින් කල්පනා කරලා තමන් සංවර කරගන්නට පුළුවන් වුණොත් ඒ තැනත්තාට සීල සංවරයයි කියන තැනට සීල පාරමිතාවයි කියන තැනට මනස පුහුණු කරන්න පුළුවන්. ඒ තැනත්තාට සිල් රැකීම බලහත්කාරකමක් වෙන්නේ නැහැ. ඒ තැනත්තාට සිල් රැකීම අමාරුවක් වෙන්නේ නැහැ. අර ශික්ෂණයක් හැටියට සිල් රකින්නකොට ඒක මහා බරක්. ඒක මහා අමාරුවක්. ඒක මහා වෙහෙසක්. අපි කොයි කවුරුත් මුල් කාලේ සිල් රකින්නට උත්සාහ කරන්නේ එහෙම තමයි. හැබැයි කලකදී මේ මනසේ අරුබුදේ මතුවෙනකොට ටික ටික අපි ඒ කරුණු තේරුම් අරගෙන සංවර කරගන්නට මැඩ එහෙම නැත්නම් අවබෝධයෙන් මනස සංසුන් කරගන්නට ක්‍රියාත්මක විය යුතුයමයි. එසේ ක්‍රියාත්මක වුණොත් මනස ඇතුලෙන් සංසුන් බව සංවරයේ මතුවෙනකොට අපට පැහැදිලිව දැනෙන්නට ගන්නවා මොනතරම් සැහැල්ලුවෙන් අපට ලෝකයේ ಗುಣධම් වඩන්නට පුළුවන්. කොච්චර සැහැල්ලුවෙන් අපට ජීවත් වෙන්න පුළුවන්. එහෙම බැරි කෙනා අර සිල් පදවල එල්ලිලා තමයි ඉන්න හදන්නේ. මේ ශික්ෂාපදේ මේ ශික්ෂාපදේ කියලා යන්තම් අකුරට නූලට රැකලා කැඩුනද දන්නේ බිඳුනද දන්නේ සිල්පදේ කියලා යන්තම් අර වැටේ එල්ලිලා නූලේ එල්ලිලා රැකෙන්න වගේ යන්තම් ඒකේ එල්ලිලා තමයි රැකෙන්න හදන්නේ. ඇයි? මනස තුල නිදහසේ සංසුන් බවක් ගොඩනගාගෙන නැහැ. අර ශික්ෂා පදේ මොන මොන මොන කරුණු නිසාද මේක කැඩෙන්නේ? කොහොමද නොකැඩෙන්නේ? අන්තිම වැට මායිම තමයි හැමතිස්සෙම ගණනය කරන්නේ. ඒකෙන් ඒ පැත්තට පැන්නොත් හානියක්. ඒ නිසා ඇතුළත නිදහසේ සැරිසරන්නට පුළුවන් කියලා එතනත්තාට වැටහෙන්නේ සංවරය තියනම් අමුතුවෙන් වැටක් ඕනේ නැහැ පින්නතුනේ අපිට නිදහසේ සැරිසරන්න පුළුවන් සීමාව ඉක්ම යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මුල් යුගයේ අවුරුදු 20ක් යනකම් ශික්ෂාපද පනවලා තිබුණේ නැහැ ශික්ෂාපද පනවන්නට උනේ වැටමායිම ඉක්ම යනකොටයි කුඩා දරුවෙක් සීමාව ඉක්මවා යනකොටයි අපට දොරටුව හරස් කරන්නට වෙන්නේ. එහෙම නැතුව ඒ දරුවාට තේරුම් බේරුම් ඇතුව සෛරීව තමන් සංවර කරගන්නට පුළුවන් නම් දොරටුව හරස් කරන්නට අවශ්‍යතාවයක් නැහැ. මායිම් ගහන්නට අවශ්‍යතාවයක් නැහැ. හැම තිස්සෙම ලෝකේ වැටමායිම් කියන ඒවා අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ට තමන් ඉන්නා තැන සංවර වෙන්නට බැරිකම නිසා, තමන්ගේ සීමාව ඉක්මවා අනෙකාගේ දෙයට පනින නිසා අනෙකාට හිංසා කරන නිසා අනෙකාට අවැඩ කරන එක වළක්වන්නයි ලෝකේ හැම කල්හිම වැටමායිම් කියන ඒවා අවශ්‍ය වෙන්නේ. ඒ නිසා සීලය හැටියට ශික්ෂා පද පනවලා බලහත්කාරයෙන් ශික්ෂණය කරන්නට වෙන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තර සංවරය නැති වෙනකොට. අභ්‍යන්තර සංවරය ඇති කරගන්න ඇති කරගන්න එය මනවින් සීල සංවරයක් හැටියට ඇතුළතින් වැඩෙන්නට ගන්නවා. ඒ තැනැත්තාට සිල්පද බිඳීම සිල් රැකීම නොවේ අමාරුව සිල්පද බිඳීමයි. ඒ තනත්තාට සිල් බිඳීම නොවේ වෙහෙස කර එහෙම නැත්නම් සිල් බිඳීමයි ඒ තනත්තාට වෙහෙස කර වෙන්නේ සිල් රැකීම නොවේ. මේ ආකාරයට මානසික සංවරය සංයමය පුහුණු කරගන්නකොට සීලෙන් වෘද්ධභාවයටපත් වෙන්න. නැවත නැවත මේ සංවරය අවබෝධයෙන් පුහුණු කරනවා නම් වයස මුහුකුරා යාමත් එක්කලා ඒ තනත්තා සීලේනොත් වෘද්ධියට පැමිණෙනවා. ඒ තනත්තා ලෝකේ වන්දනාවට සුදුසුයි. ඒ තනත්තා ලෝකයේ පූජාවට සුදුසුයි. ඒ තනත්තා අන් අයගේ ගරු බුහුමනට සුදුසුයි. දරුවන්ගේ පමණක් නොවේ ලෝකයේ අන් හැම කෙනෙකුගේම වන්දනාවට පූජාවට සුදුසු කෙනෙක් බවට පත්වෙනවා මේ සීලයෙන් වෘද්ධියට පැමුණුණොත්. එහෙනම් සීලයයි කියලා කියන්නේ කුමක්ද? තමන්ටත් අනුන්ටත් හානි නොවන ආකාරයෙන් සිත කය වචනය සංවර කරගන්නට පුළුවන් වෙයි. ඊළඟට දෙවැනි කාරණේ තමයි ගුණවෘද්ධ භාවය. ගුණවෘද්ධ භාවයයි කියලා කියන්නේ ඕකෙම අනිත් පැත්ත. දැන් සීලයයි කියලා අපි කිව්වේ තමන්ටත් අනුන්ටත් හානි නොවන හැටියට සංවර වීමනේ. ගුණයයි කියලා කියන්නේ Tamanටත් අනුන්ටත් යහපත වෙන හැටියට පවතින්නට පුළුවන් බව තමයි ගුණ වෘද්ධභාවය කියලා අනුන්ට යහපතක් කරන්නට ඕන තැන ඒක කරන්න මගේ මනස අවංකව අවදි වෙනවද? අනේකාට සුවයක් සලස්සන්න අනේකාට හොදක් කරන්න අනේකාට පිහිටක් වෙන්න අනේකාට උදව්වක් කරන්න මගේ මනසේ අවංක උත්සාහයක් ඇති වෙනවා ඒක තමයි ගුණය කියලා කියන්නේ කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව, සද්ධාව, ප්‍රඥාව මේ ආදී දේවල් ගුණධම් හැටියට හඳුන්වන්නේ ලෝකයේ තමන්ටත් අනුන්ටත් යහපත කරගන්නට අවශ්‍ය යහපත් මනෝභාවයන් සුදුසු තැන අවදි කරගන්නට පුළුවන් හැකියාව. තව කෙනෙක් දුකටපත් වෙලා ඉන්නවා, වෙහෙසටපත් වෙලා ඉන්නවා, බලබලා යනවා. තමන්ට උදව් කරන්නට හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? සීලය තියෙන්නට පුළුවන්. හැබැයි ගුණවත්කම නැහැ. අද කාලේ බොහෝ දෙනා සිල් රකින්නට ගිහිල්ලා ගුණය නසා ගන්නවා. සීලයෙන් සංවර වෙන්නට ගිහිල්ලා සීල ශික්ෂණයක් හැටියට පුහුණු කරන්න ගිහිල්ලා ගුණය නසා ගන්නවා. ඒ මොකද? සමහරු සිල් රකින්නට ගියයින් පස්සේ ඒ තනත්තා Tamanගේ සීලය ගැන හිතනවා විනා බිරිඳ ගැන තකන්නේ, සැමියා ගැන තකන්නේ, දරුවා ගැන හිතන්නේ, අම්මා තාත්තා ගැන හිතන්නේ, Taman සිල් රකින්න, නිවන් දකින්න. ඒ විදිහට ආත්මාර්ථකාමී භාවයක් ඇති වෙන්නේ. එයි සීලය සීලය කියලා ඒ සීලය තුලින්ම මට ඒ ගොඩ වෙන්න පුළුවන්, මට ගැලවෙන්න පුළුවන් කියලා හිතාගෙන තමන්ගේ ගැලවීම ගැන හිතනවා විනා ලෝකයට යහපත කරන්න ඒ අය ඊතරම් තැකීමක් ඇති කරන්නේ නැති නිසා. තමන්ගේ වැඩේ කරගන්නට විනා ලෝකේ යන්න අයට පිහිටක් වෙන්නට ඕනේ කියන අවංක අදහස ඒතනත්තා තුල මතු නොවන නිසා. ඒ නිසා සීලය පූර්ණ වෙන්නේ ගුණයෙන් වැඩෙන ප්‍රමාණයටයි ගුණය නැත්තම් සිල් රකින්න එක පහසු කාරණයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය ශ්‍රාවකයාගේ සීලය පිළිබඳව සෝපානාති පාතා පටිවිරතෝ නිහිත සත්තු නිහිත දණ්ඩු ලජ්ජි දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති මේ ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතයෙන් වළකිනවා හැබැයි ප්‍රාණඝාතයෙන් වළකිනවා විතරක් නෙමෙයි නිහිත දණ්ඩෝ දඬු මුගුරු වලින් අන් අයට හිංසා කරන එකත් නවත්තන. නිහිත සත්තු අවියායුධ වලින් අන් අයට හිංසා පීඩා කරන එකත් වළක්වනවා. ලැජ්ජි පව්කම් කරන්නට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. දයාපන්නෝ දයාව සියලු සත්වයන් කෙරෙහිම දයාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. සබ්බ පාන භූත හිතානුකම්පේ විහෙරති. ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතයෙන් වැළකීලා සත්ව හිංසාවෙන් වැළකීලා ඒ හිංසනය පිළිබඳව ලැජ්ජාශීලී කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම සියලු සත්වයින් කෙරෙහිම අනුකම්පාව, දයාව, මෙත්සිත ඇති කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් සිල් රැකීමේ, ප්‍රාණඝාතයෙන් වැළකීමේ අවසාන තැන තමයි මෛත්‍රිය. ගුණාත්මක භාවය. හැම කෙනෙක්ම හොඳින් ජීවත් වෙන්නට ඕන. හැම කෙනෙක්ම සුවසේ පවතින්නට ඕන. හැම කෙනෙක්ම සතුටින් ඉන්නට ඕන. මෙන්න මේ ආකල්පයන් අපට අවංකව මතු කරන්නට පුළුවන් නම් අන්න ඒ තනත්තා සතුව ගුණය වැඩෙනවා. ඒ ගුණය වැඩෙන වැඩෙන ප්‍රමාණයට ඒ තනත්තාට අනුන් නසන්නට ඇති වෙන සිතුවිලි අවම වෙනවා. අනුන්ට හිංසා කරන්නට අනුන්ට පීඩා කරන්නට අනුන් සතු දේ පැහැර ගන්නට අනුන්ගේ පෞල් ජීවිත කඩාකප්පල් කරන්නට අනුන් රවට්ටන්නට මේ සඳහා තියෙන උත්සාහය ස්වභාවයෙන්ම සංසිඳිලා යනවා අනුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අවංක උත්සාහයක් තියෙනවා දැන් සමහරු අපෙන් අහනවා හාමුදුරනේ දැන් ওই මස් කාපුවාම පව් සිද්ධ වෙන්නේ කොහොමද? කොහොම හිතාගෙන කෑවොත්? අපි මේකට සම්බන්ධ වෙයිද නැද්ද දන්නේ නැහැ. අපිත් මේකට අහු වෙයිද දන්නේ නැහැ. කොයි විදිහේ සත්තු මැරුවොත් දේ ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ? කොහොම මැරුවොත් දේ සිද්ධ වෙන්නේ? ඉතින් මේ කූඹි හැම සමහරලාට මැරෙනවනේ. ඉතින් නොමර බෑනේ. එතෙන්දි කොහොමද? මේ විදිහට දහසක් ප්‍රශ්න අහන්නේ කුමක් නිසාද? අර සතුන්ගේ ජීවිතේ රකින්නට ඕනෑ කියන ආකල්පේ නැහැ. අන්තිම වැටේ එල්ලිලා හරේ මම ප්‍රාණඝාතය කරන්නේ කියලා යන්තම් සෑහීමටපත් වෙන්නට විතරයි ඒ ගොඩක් දෙනෙකුට අවශ්‍ය වෙන්නේ. එහෙම වෙනකොට සීලය කියන එක මහ බරක් වෙනවා, මහ වෙහෙසක් වෙනවා, ගුණාත්මක බව ඇත්තටම තමන්ගේ හදවත තුලින් මතුවෙනකොට ඒතනත්තාට ලෝකය ප්‍රිය වෙනවා. අන් අයට උදව් කිරීම බොහෝම සතුටක් ඇති කරනවා. දානයේ පරමාර්ථය මෙයයි පෙන්නතුන. දානයයි කියලා කියන්නේ තමන් සතු දෙයින් අනුන්ට යහපතක් කිරීම. එතකොට දැන් සමහරුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා බුදුහාමුදුරුවන්ට පූජා කරන එකද දුගියාට දෙන එකද වටින්නේ? හාමුදුරුවන්ට දෙන එකද මහලු නිවාසයට ගිහින් දෙන එකද වටින්නේ? කවදාවත් ගුණය කියන එක තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ පින්නතුනි. හාමුදුරුවන්ට දෙන්න ඕන වෙලාවට හාමුදුරුවන්ට දෙන්න ඕන, මහලු නිවාසෙට දෙන්න පුළුවන් නම් මහලු නිවාසෙටත් දෙන්නට ඕන. මහලු නිවාසෙට දෙන එක වලක්වලා හාමුදුරුවන්ට දිය යුතුයි කියලා කියනවා නම් ඒතනත්තා වැඩි පිං කරගන්න තෘෂ්ණාව විනා ගුණය කියන එක ඒතනත්තා තුල නැහැ. හාමුදුරුවන්ට දෙන එක නවත්තලා මහලු නිවාසෙට අනාථයින්ට දෙන්න කියලා යමෙක් කියනවා නම් ඊර්ෂ්‍යාව විනා අනුකම්පාව කියන එක එතන නැහැ. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවන්ට දෙන එක බල්ලටත් දැම්මට කමක් නැද්ද කපුටටත් දුන්නට කමක් නැද්ද දුගියටත් දුන්නට කමක් නැද්ද කියලා හිතන්නේ එතන තෘෂ්ණාවෙන් දීලා මිසක් බුදු ගුණය හඳුනාගෙන පරිත්‍යාග කරලා නෙමෙයි. එනිසා මේ බඳු බොහෝ අර්බුද මතුවෙන්නේ මිනිසුන් සීලය පිළිබඳව යම් පමණකට උනන්දු වුණත් එය ශික්ෂණයක් වශයෙන් බලහත්කාරයෙන් රැකගන්නට උත්සාහ කරනවා. හැබැයි ඒ තුලින් මතුවිය යුතු අවංක ගුණාත්මක භාවය මනසේ ගොඩනැගෙන්නේ නැති වෙනකොට Tamanට මේ හැම එකක්ම ප්‍රශ්නයක් බවට අර්බුදයක් බවට පත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා Tamanටත් අනුන්ටත් හානි නොවන හැටියට සිත කය වචනය සංවර කරගන්න පුළුවන් නම් එතන සීලය සම්පාදනය වෙනවා සීලෙන් වෘද්ධියට පැමිණෙනවා තමන්ටත් අනුන්ටත් යහපත කරන්නට පුළුවන් හැටියට තමන්ගේ මනස අවදි කරන්නට පුළුවන් එතන ගුණය කියන එකමත් තමන්ට යහපත කර ගැනීමත් ගුණයමයි පින්නතුනේ අපට හිතෙන්නට පුළුවන් ඒක ආත්මාර්ථකාමීත්වෙන් ආත්ම අර්ථය ආත්ම අර්ථය නොසලසන තැනැත්තා පර අර්ථය සලසන්නට සමත් වෙන්නේ නැහැ හැබැයි ආත්ම අර්ථයයි කියන්නේ කොහොම හරි සල්ලි හොයාගෙන කොහොම හරි තමන්ගේ තත්ත්වය රැකගෙන අනුන් නසලා හරි අනුන් වනසලා හරි තමන් තමන්ගේ ධනය බලය වැඩි කරගන්න ඕනෑ කියන මේ පටුවා කල්පය නෙමෙයි. තමන් යහපත් වෙන්නට ඕනේ. තමන් සුරක්ෂිත වෙන්න ඕනේ. තමන්ගේ અભිවෘද්ධිය, තමන්ගේ මෙලොව පරලොව අර්ථය સિદ્ધ කරගන්න ඕනේ. ඒ සඳහා යම් කිසි කෙනෙකුට අවංකව කැප වෙන්නට පුළුවන් නම් ඒත නැත්තා අනුන් රකින්න කෙනෙක් විය යුතුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං රක්칸තෝ පරං රක්කති පරං රක්칸තෝ අත්තානං රක්කති. යමෙකුට තමන් රැක ගන්න ඕන නම් ඒත නැත්තා අනුන් රකින්න කැප වෙන්න ඕන. යමෙක් අනුන් රකින්න කැප වෙනවා නම් ඒ කැප වෙන කැප වෙන තරමට ඒතනත්තා තමන් සුරක්ෂිත කරගත්තා වෙනවා තමන් රැකගත්තා වෙනවා ඒ නිසා ಗುಣ වෘද්ධ භාවය කියලා කියන්නේ සුදුසු තැන හඳුනාගෙන තමන්ගේත් අනුන්ගේත් මෙලව පරලව යහපත වෙනුවෙන් තමන්ට කැප වෙන්නට පුළුවන් නම් ඒ සඳහා සුදුසු මනෝභාවයන් අවදි කරන්නට පුළුවන් නම් එය පුද්ගලයෙක් සතු ගුණයයි ජීවිතේ වැඩි කාලයක් මේ ගුණාත්මක බව නැවත නැවත මතු කරලා පුහුණු කරනවා නම් ඒ තැනත්තා කලකදී ಗುಣ වෘද්ධභාවයටපත් වෙනවා තුන්වෙනි කාරණය තමයි තපෝ වෘද්ධභාවය තපසයි කියලා කියන්නේ පින තුනේ කෙලස් ධර්මයන් පාප ධර්මයන් මැඩ පවත්වන්නට දරන උත්සාහය ඒකට තමයි තපස කියලා කියන්නේ. අපේ මනසේ දීර්ඝ කාලයක් මේ අනන්ත සංසාරයේ අපි පුහුණු කරලා තියෙන්නේ රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, මමත්වය, කුහකකම, ඊර්ෂ්‍යාව මෙබඳු පාප ධර්මයන් තමයි මේ මිනිස් సంతානවල දීර්ඝ කාලයක් සසරේ පුරුදු පුහුණු කරලා තියෙන්නේ. දැන් මේ මනුෂ්‍යාත්ම භාවයටපත් වුණාට පස්සේ අපි ටිකෙන් ටික උත්සාහ කරන්නේ ඒවා ප්‍රහාණය කරන්නට මැඩපවත්වන්න. භාවනාව හැටියට අපට වැඩ දෙකක් කරන්නට තියෙනවා දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීමත් යහගුණ හඳුනාගෙන දියුණු කිරීමත් මේ දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්නට මැඩපවත්වන්නට යහගුණ හඳුනාගෙන දියුණු කරන්නට දරන උත්සාහය වීරය තමයි තපසය කියලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ තපස ಗುಣධම් වඩනවා කියලා කියන්නේ තපස. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිරත වෙනවා යෙදෙනවා කියලා කියන්නේ තපසයි. ඒ නිසා යම්කිසි කෙනෙකුට මනසේ පහළ වෙන දුර්ගුණ හඳුනාගෙන මඩින්නට අවස්ථාවෝචිතව මතු කළ යුතු ගුණය හඳුනාගෙන වඩන්නට නැවත නැවත <coughs> නැවත නැවත වීරය කරන්නට පුළුවන් නම් ඒ දරන්නා වූ උත්සාහය මේ ශාසනයෙහි හඳුන්වනවා තපසයි කියලා. දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ සඳහා කැප වෙලා තියෙනවා නම් ඒ තනත්තා තපෝ වෘද්ධ භාවයටපත් වෙනවා. තපසින් වෘද්ධියට පැමිණෙනවා. ඒ තනත්තා මිනිසුන්ගේ පමණක් නොවේ දෙවි බඹුන්ගේ පවා පූජා සත්කාරවලට සුදුසු වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා උයනට යන්නට සූදානම් වෙලා සතර දිගට හැදිලා নমස්කාර කළා. මාතුලි දිව්‍ය පුත්‍රයා අහනවා රතාචාර්යතුමා අහනවා ස්වාමීනි මේ දෙව්ලොව වැසි දෙවියන් චාතුර් මහරජික දෙවියන් තාවතින්ස දෙවියන් සතරවරම් දෙවි මහරජවරු අවශේෂ දෙවිවරු ඔබ වහන්සේට নমස්කාර කරනවා. එහෙම සියලු දෙනාගේ වැඳුම් පිදුම් ලබන ඔබ වහන්සේ මේ කාටද নমස්කාර කරන්නේ? උන්වහන්සේ ඒ සක්‍ර දෙවේන්ද්‍රයා එතනදී ප්‍රකාශ කරනවා යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලේ යම් ගිහියෙක් සිල්වත්ව ගුණවත්ව දැහැමින් Tamanගේ අමුදරුවන් පෝෂණය කරගෙන manussත්වය අර්ථවත් කරනවද අන්නේ සත්පුරුෂ ගිහියන්ටයි මම මේ নমස්කාර කරන්නේ අහම්පි සීල සම්පන්නේ චිර රත්ත සමාහිතේ සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචර්ය පරායනේ යම් පැවිද්දෙක් දීර්ඝ කාලයක් මුළුල්ලේ සංසුන් කරන ලද ඉන්ද්‍රයන් නැතුව සංවර කරන ලද ඉඳුරන් නැතුව දිගු කලක් මුළුල්ලේ තවුස්දම් රකිමින් ඒ කියන්නේ අකුසල පාප ධර්මයන් මඩිමින් කුසල ධර්මයන් වඩමින් මේ වීරිය තුල නිරත වෙනවද අන්න ඒ බඳු දිගු කලක් මුළුල්ලේ සංවර වූ බොහෝ කාලයක් වැඩූ සිල් ඇති වැඩූ ගුණ ඇති සංසුන් කරන ලද ඉඳුරන් නැති උසස් වූ පැවිද්දන්ටයි මම මේ নমස්කාර කරන්නේ මනම් මිනිසුන්ගේ පමණක් නොවේ දෙව් බඹුන්ගේ පවා පූජා සත්කාර ලබන්නට සුදුසුකමක් වෙනවා තපෝ වෘද්ධ භාවය. ඒ නිසා අපි වයස්ගත වෙන්න වයස්ගත වෙන්න වයසින් වෘද්ධියට පැමිණෙන්න පැමිණෙන්න අපි උත්සාහ කළ යුතුයි මනසේ පහළ වෙන දුර්ගුණ හඳුනාගෙන බැහැර කරන්න. එහෙම නැති වුණොත් වෘද්ධ සමයේ දරුවන්ට අප්‍රිය වෙනවා. ඥාතීන්ට අප්‍රිය වෙනවා. අන් අයට අප්‍රිය වෙනවා. වයෝවෘද්ධ වෙලා ඔත්පොළ වෙලා රෝගී වෙලා අපි එක්තැන් වුණාට පස්සේ උපස්ථායකින්ට ඒ තනත්තා අප්‍රිය වෙනවා කුමක් නිසාද මනසේ පහළ වෙන දුර්ගුණ මැඩගන්නට යහගුණ වඩන්නට ඒ තනත්තා සමර්ථ නොවුණු. ඒ නිසා වයෝවෘද්ධ භාවය තුල තව බොහෝ දෙනාට ප්‍රියමනාප වෙන්නට නම් පූජාර්හ වෙන්නට නම් වැඳුම් පිදුම් සත්කාර ලබන්නට නම් ඒ තනත්තා තපෝවෘද්ධ භාවයෙන් වෘද්ධියට පත්විය යුතුයම වෙනවා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ඥාන වෘද්ධ භාවය එහෙම නැත්නම් ප්‍රඥා වෘද්ධ භාවය. ප්‍රඥාවයි කියලා කියන්නේ හොඳ නරක කල යුත්ත නොකල යුත්ත කුසලයේ අකුසලයේ ධර්මයේ අධර්මයේ වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් මානසික ආලෝකය. ඒකට කියනවා ප්‍රඥාවයි කියලා. යමෙකුගේ මනසේ මේ හැකියාව නැවත නැවත දියුණු කරන්නට පුළුවන් නම් තියුණු කරන්නට පුළුවන් නම් ඒ ඒ තරමට ඒ තනත්තා ප්‍රඥාවෙන් වෘද්ධියට පැමිණෙනවා. කොහොමද අපි මේ හැකියාව වර්ධනය කරන්නේ? ජීවිතේ පැමිණෙන කරුණු අපට කල්ැතුව තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයට තමයි අපි යමක් කරන්නට උත්සාහ කරන්නේ. නමුත් යමක් කරලා ඉවර වෙලා අපට ආපහු හැරිලා බලන්නට පුළුවන් නම් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට පුළුවන් නම් නුවණින් නැවත නැවත හේතුඵල ගණනය කරලා බලන්නට පුළුවන් නම් ඒතනත්තාට වැටහෙනවා මේ හේතුව නිසා මෙසේ වුණා මේ හේතුව නිසා මෙසේ වුණා කියලා ඒ කාරණය පැහැදිලිව දකින්නට පුළුවන්. ඇයි මගේ මනසේ එතනදී මතුවෙච්ච ආවේගේ පාලනය කරගන්නට බැරි වුනේ? ඇයි මට එතනදී කරුණා මෛත්‍රියෙන් කතා කරන්න බැරි වුනේ? ඇයි මං එතනදී කලබල වුනේ? ඇයි මම එතනදී ඒ තනත්තා වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්නට ඉදිරිපත් නොවුනේ? ඇයි මම එතනදී මුලා වුනේ? මම ඇයි අන් අයගේ වංචාවට අහු වුනේ? මං ඇයි අන් අයගේ කේලම් බස් අහලා ඒ තරම් කලබල වුනේ? මෙන්න මෙහෙම සිදුවෙන සිදුවීම් පිළිබඳව නැවත නැවත හේතුඵල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට තමයි මේ හේතුවෙන් මේ ඵලය ගොඩ නැගුණා මේ ඵලය ගොඩ නැගුණේ මේ බඳු හේතුවක් නිසායි කියලා ටිකෙන් ටික ප්‍රකට වෙන්නේ මෙසේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපට කරුණු පිළිබඳව ප්‍රකට කරගන්නට පුළුවන් වෙන පුළුවන් වෙන තරමට ඒ තනත්තාගේ ප්‍රඥාව වැඩෙනවා ඥාණයෙන් ඒ තනත්තා වෘද්ධියට පැමිණෙනවා අන්න ඒ කාරණේ දිහා බලනවාට වඩා අත්දැකීම් බහුලව ඒ දිහා බලන්නට ඒ තනත්තා සමත් වෙනවා යම්කිසි කෙනෙකුගේ ජීවිතයේ සිදුවීම් පෙළක් සිදු වෙච්ච පමණට ඒ තනත්තා අත්දැකීම් වලින් පරිණත වෙන්නේ නැහැ ඥාන වර්ධ වෙන්නේ නැහැ. ඒ සිදුවෙන සෑම සිදුවීමක්ම ආපහු හැරිලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ, නුවණින් මෙනෙහි කරලා බලන්නට ඕනේ, යෝනිසෝ මනසිකාරයෙන් බලන්නට ඕනේ, හේතුඵල වශයෙන් බලන්නට ඕනේ. ඇයි එහෙම සිද්ධ වුනේ? ඒ එසේ නොෙන්නට නම් කුමක්ද මම කළ යුතුව තිබුණේ? නැවත අවස්ථාවක් පැමිණෙනකොට එසේ නොවෙන්නට තමන් සංවර වෙන්නේ කොහොමද මෙන්න මේ විදිහට ජීවිතයේ බොහෝ අවස්ථා ගණනක තමන්ට එසේ මනස පිළිබඳව ලෝකය පිළිබඳව අවබෝධ කරගෙන ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් ඒ ඒ පමණට ඒ තනත්තාගේ ප්‍රඥාව වැඩෙනවා ඥාන වර්ධ භාවයටපත් වෙනවා ඒ තනත්තා අත්දැකීම් වලින් පරිණත වූ කෙනෙක් බවට පත් වෙනවා මෙන්න මේ කියන ලද ආකාරයෙන් කෙනෙකුට වයසින් වෘද්ධභාවයට පත්වෙනවත් සමගම සීල වෘද්ධභාවය, ගුණ වෘද්ධභාවය, තපෝ වෘද්ධභාවය, ප්‍රඥා වෘද්ධභාවය කියන මේ අවශේෂ වෘද්ධිනුත් ඇති කරගන්නට පුළුවන් නම් මේ කියන ලද පංච වෘද්ධියෙන් වෘද්ධියට පැමුණුණු වැඩිහිටි බවට පත්තුණු වයස්ගත වුණු තැනැත්තා අන් අයගේ වන්දනාව පූජාව ලබන්නට සුදුසුයි මිනිසුන්ගේ පමණක් නොවේ දෙවි බඹුන්ගේ පවා එසේ වයෝවෘද්ධ භාවයට සීලවෘද්ධ භාවයට ගුණවෘද්ධ භාවයට තපෝවෘද්ධ භාවයට ඥානවෘද්ධ භාවයට පත්තුණු කෙනෙකුට යම් කෙනෙක් වඳිනවා යම් කෙනෙක් පූජා කරනවා යම් කෙනෙක් බුහුමන් කරනවා එසේ වෘද්ධියට පැමුණු අයට ගරු බුහුමන් කිරීමේ කුසල විපාකයෙන් ඒ තනත්තාට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ කරුණු හතරක් වර්ධනය වෙනවා කියලා ආයුෂේ වර්ණය සැපේ බලය කියන මේ කරුණු හතරක් වර්ධනය වෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ අර ආයු වඩන කුමාරයා මුල් කරගෙන එදා දේශනා කරන්නට යෙදුනා. ඒ නිසා මේ කරුණු නැවත නැවත සිහියේ ධාරණය කරගෙන අපි හැම කෙනෙක්ම දවසින් දවසම වයෝවෘද්ධ භාවයටයි පැමිණෙන්නේ. අපි ළමාවියටපත් වෙනවා කිව්වත්, අපි තරුණවියටපත් වෙනවා කිව්වත්, අපි මැදිවියටපත් වෙනවා කිව්වත්, අපි ජවයෙන් බලයෙන් මෝරනවායි කියලා කිව්වත්, අපි වයස්ගත වෙනවා කියලා කිව්වත්, ඔය කවර නමකින් හැඳුන්වුවත් උපන් දවසේ ඉඳන්ම හැම මොහොතකම හැම තත්පරයකම සැබවින්ම සිදුවෙන්නේ අපේ වයසින් වෘද්ධභාවයට පැමිණෙන එකයි වයස්ගත වෙන එකයි. අපේ ජීවිතයේ අවසානයේට ටිකෙන් ටික අපි ලං වෙන එකයි. ඒ නිසා එක අවුරුද්දක් ගත කළොත් අපිට මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන ආයු කාලයෙන් අවුරුද්දක් අවසන් වුණා. තව අවුරුද්දකින් අඩු වෙච්ච කාලයකුයි අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට තියෙන්නේ. අවුරුදු දෙකක් ගත වෙනකොට අවුරුදු දෙකක් අපේ ජීවිතය අහෝසි වුණා අවුරුදු දෙකක් අඩු වෙච්ච ඉතිරි ආයු කාලයයි අපට තව ගෙවන්නට තියෙන්නේ මෙසේ නැවත නැවත ආවර්ජනා කරලා බලලා Taman වයසින් වෘද්ධභාවයට පැමිණීමත් සමගම ලැබූ manussත්වයෙන් උසස් ඵල නෙලා ගන්නට මේ සීල වෘද්ධ ගුණ වෘද්ධ